එනිසා මේ හැම දිනාම තමන්ගේ සිත මෙලෙක් මෙලෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම මේ දේශනාවේ තාම ගැඹුරු ස්වභාවයෙන් යුක්ත අරුත් තියෙනවා. විතරකගත මනසකින් ශ්‍රවණය කළාම කලාට ඒ ධර්මයන්ගේ අර්ථය ඒ අපිට වැටෙන්නේ නැහැ. ඒ නිසා සිත සංසුන් කරගෙන නොයෙක් නොයෙක් කර්ම වල දුවන්නට නොදී බොහොම වුණාවෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. එමතුනි බුද්ධෝත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයක් සත්‍ය ධර්මයේ තියෙන වටපිටාවක් නොලැබුණු නිසා ඒ උතුම් සත්‍යධර්මය අවබෝධ කරගන්න අපිට බැරි වුණා. ඒ සත්‍යධර්මයේ අනවබෝධය නිසා අපි හැමදෙනාම අනවරාගු සංසාරික බොහෝ කාලයක් දුක් විඳා දුක් විඳාය. තාමේ දුක අපේ ජීවිත වලින් ගෙවිලා නැහැ. එමතනි මොහොතකට බැලුවොත් අපේ ජීවිත විතරක් නෙමෙයි හැම තැනම ජීවත් වෙන මිනිස්සුયો ඒ විතරක් නෙමෙයි හැම සත්වයකම මේ කරන්නේ මොකක්ද කියලා නොවනින් මෙනෙහි කළ බැලුවා. පින්වත්නි මේ හැම කෙනෙක්ම කරන එක දෙයක් තමයි දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගෙන සැප සැනසෙල්ල දෙක තමන්ගේ ජීවිතයට ළඟා කරගන්න උත්සාහවත් වෙන එක. නමුත් අවාසනාවන්ත කාරණාව බොහෝම දිනෙකට ජීවිතයේ මරණාසන්න මොහොත වෙනකොට ලැබිලා නැත්තේ ජීවිතයේ කාලය පුරාවටම හොයපු ඒ දේමයි. දුක අයින් කළ තනසිල්ල ලබා ගන්නයි මේ ජීවිත කාලෙම උත්සාහවත් වෙන්නේ. නමුත් බොහෝම දෙනෙකුට නොලැබෙන්නේ ඒ ටික. ඔය ක්‍රියාව කලේ මේ ජීවිතේ විතරක් එහෙම නෙමෙයි. සසර උපදින හැම ජීවිතයකම ජීවත් වෙනවා කියලා කලේ. ජීවත් මොකටද දුක ගෙවා ගන්න දුක අයින් කර ගන්නට සැප සැනසීම සතුට ලබා ගන්නවා. එතකොට මේ විදිහට දුක ගෙවා ගන්නට සැප සැනසීම අයින් කර ගන්නට උත්සාහවත් වෙන ලෝකයට හැමදාම ඉතුරු වෙන්නේ දුකේ සෙවණැල්ල දුකේ ඡායාව විතරයි. පින්වතුනේ හරියට මම මේක කරත් මතක් කරලා තියෙනවා පළඟැටියෝ ගැන පළඟැටියා වගේ. කිසිම සතෙක් දුකට කැමති නැහැ. දුක නැති කරගන්නයි කැමති. නමුත් දුක නැති කරගන්න කියලා කරන දේ දුකක් වෙනවා කියලා ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. පළඟැටිය ගැන මතක් කළේ මම පළඟැටිය දිහා බැලුවාම අපිට ගොඩාක් ගැඹුරට හිතන්න ඕනේ නෑ මත්තමට එයාගේ මෝඩකම තේරෙනවා පේනවා. පොල්තිල් පහනක් වගේ පහනක් ගල්ලපු වෙලාවක පහනක්පත් වෙනකොට පළඟැටිය වගේ සත්තු මොකද කරන්නේ ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ පහන් ආලෝකයට හරි ප්‍රියයි හරි කැමති ඉතින් දැන් ඒ කැමති දේ ලැබුණේ නැතුව වුණාම මොකද වෙන්නේ හිතේ හරි දුක පහන් දැල්ල පැත්තක තියෙනවා Taman ඒ දිහා බලාගෙන හරි ලස්සනයි ඒකට කැමති දැන් කල්පනාව මොකද මේක උරුම කරගන්න මොකද කැමති දේ ලස්සන දේ තමන්ගේ හිත සතුට වෙන දේ නොලැබුණොත් මොකද වෙන්නේ? ඒක හිතේ වෙහසක් අපහසුවක්. ඔන්න තමන්ගේ හිතේ තියෙන වෙහස හිතේ තියෙන අපහසුව නැති කරගන්නයි ඒ සතා පහන් දෙලට පයින්නේ. දුකට හැම පයින්නවා නෙමෙයි දුක් විඳින්න කැමැත්තට හැම පයින්නවා නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන දුක නැති කරගන්නයි. පහන් දැල්ලට පැනනවා මොකද වෙන්නේ? දුක අර කතාවක් තියෙන කබලෙන් ලිපට වැටුණා වගේ කියන. කබලෙන් ලිපට වැටුණා වගේ හිතේ පොඩි දුකක් අපහසුයක් තියෙනවා ඒක නැති කරගන්න කියලා කරපු පිළියම කයට දැනෙන මැත්තේ මහා දුකක් බවට පරිවර්තනය වෙනවා. විශාල දුකක් වෙනකම්. පිච්චෙනවා දුක එනවා. හැබැයි පණ තිබුණොත් පැත්තකට ගිහිල්ලා ආයතර පහන් දැල්ල දිහා බලාගෙන ඉන්නවා හොඳට. යමක්ද දුක යමකින්ද දුක ආවේ ඒ දුකාව පහන් දැල්ලටම තණ්හා කරනවා. ඇයි දුක්ඛේ අඥාන. පිච්චින දුකාව එක වෙනම එකක්, පෙනෙන පහන් දැල්ල වෙනම එකක් කියලා ඉතින් එයා හිතාගෙන ඉන්නේ. පෙනෙන දේ දුක දුක තමයි පේන්නේ කියලා නුවණක් නැහැ. පිනෙන පහන් දෙල්ලෙන් දුක වෙන් කරගන්න දුකෙන් පහන් දෙල්ල වෙන් කරගන්නත් පුළුවන් කියලා පුළුවන් කමක් නැහැ කියලා යාට තේරෙන්නේ එයා හිතාගන්නේ තේින්නේ පහන් දෙල්ල පහන් දෙල්ල හරි ලස්සනයි. පිච්චිලා පිච්චුණා නම් දුක ආවනම් ඒක වෙන දෙයක් කියලා හිතන්නේ. කෙනෙකුගේ දුකයි කියලා මොන නැති හින්දා මොකද කරන්නේ? ආපහු පෙනෙන දේ ගන්න පයින්නවා. ආයෙත් කිචිල දුක එනවා. මරණ කම්ම කරන්නේ දුකම විඳින්න දුකටම තණ්හා කරනවා. ඒත් ඒ සතා මොඩයි කියලා ඒ සතා දන්නේ. ඒ සතා හිතන්නේ පිච්චෙනේ කැත්ත දුක අපි කැත්ත එක වෙනම එකක්. නමුත් තමන් කැමතිච්ච පාන්දර වෙනම එකක් කියලා හිතන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදිම දැක්කා මේ මුළු ලෝකෙම හරියට පළඟැටි වගේ කියලා. මේ මුළු ලෝකෙටම තියෙන දුක්ඛය අඥානං. දුක ජන දන්නේ. පළඟැටි ඈත ඉඳලා පහන් දාලා දකින වගේ ඇහැට පෙනෙන කනට ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන දිවට රස දැනෙන කයට ස්පර්ශ දැනෙන අරමුණු දිහා අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට මේ දේවල් ගන්නවා කියලා ගියාම අපිට චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස කියලා මේ ස්පර්ශයක් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්පර්ශය කියන්නේ හරියට හැම නැති එළදෙනක් වගේ කියලා. හැම නැති එළදෙනක් වතුරකට දැස්සත් වතුරෙන් මාළු කොටන. දුකටපත් වෙනවා. ගහකට කණුවකට ටැඹකට හේතු වුණොත් ඒ ගහේ කණුවේ ටැඹේ ඉන්න කුඹියාදී සත්තු කනවා. ඉතින් බිම නිදාගෙන හිටියු කඩි කුඹියාදී සත්තු කනවා. කිසිම දෙයකට හේතු වෙන්නේ නැතුව අහස ඇසුරු කරගෙන හිටියු කපුටු ගිජුලි හිමියෝ වගේ සත්තු කොටනවා. මේ සතා යම් යම් තැනකට හේතු වුණොත් ඒ ඒ තැනකින් දුකක් එනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකය දන්නේ නැහැ යම් ස්පර්ශයක් ඇති වුණොත් ඒක දුකක්මයි. ඇහැට ප්‍රියමනාප රූපයක් ගැටුණොත් ඒක නැති වෙනකොට ප්‍රිය විප්‍රයෝග දුක්ඛයටපත් වෙනවා. හම් වෙන අරමුණ දුක්ඛගත එකක් වුණොත් අප්‍රිය සංප්‍රයෝග දුක්ඛයට අකමැති දේ ලැබීමේ දුකටපත් වෙනවා. ඇහැ නිසා අපේ ජීවිතයේට අකමැති දේ සමග එක්වීමේ දුක හෝ ප්‍රියදීන් වින්වීමේ දුක කියන දුකම ලැබිලා තියෙනවා මිසක ඒක එහා දෙයක් ලැබිලා නැහැ. අපිට උපදින හැම වේදනාවක් දිහාම බැලුවාම කෙරවල වෙලා තියෙන ඒ වේදනාව අපේ ජීවිත දුකක් වුම කළා. නමුත් ඒ දුක වෙනම එකක්, පෙනෙන දේ වෙනම එකක්, ඇහෙන දේ වෙනම එකක් කියලා අපි හිතන්නේ. පෙනෙන දෙයින් ජීවිතයේ දුක කියන එක අයින් කරන්න බෑ දුකෙන් පෙනෙන දේ අයින් කරන්න බෑ කියලා අපි දන්නේ ඊට පස්සේ ඒ එක්ෂණිකව తాවකාලිකව මෙදින සැප දුක් විතරක් නෙමෙයි මේ පෙනෙන හැන දේ විඳින්මින් ඒවට නැඹුරු වෙලා ඉන්න තාක් සසර ඉපදීම ලැබීම මහලු බව මරණය කියන මේ දුක් ටික තමන්ව අත්නහරිනවා මේ ටික තමන්ව අනුව පවතිනවා. එතකොට මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලට කියන්න තව නමක් තමයි මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම කියලා. ඒවට තව නමක් තමයි දුක. නමුත් අපි කවදාවත් ඒ ටික දන්නේ ඉතින් දුක්ඛී අඥානන් නිසා අපි මොකද කරන්නේ? අපි කැමති වෙච්ච, ප්‍රියමනාප වෙච්ච රූප, ශබ්ද, ගන්ධ තියෙනවා. ඉතින් ওই රූප, ওই ශබ්ද ගන්ධ තුලින් තමයි අපේ ජීවිතයේ දුක එන්නේ. ඇහැට බලන රූප තියෙනවා. ওই රූප ටිකෙන් තමයි ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, ප්‍රිය සංප්‍රයෝග දුක්ඛ එන්නේ. කනට ඇහෙන ශබ්ද තියෙනවා. ඕකෙන් තමයි මට නින්දා කළා අපහාස කළා දැන්න කියලා අප්‍රියං ආයිීමේ දුක තමන්ගේ ප්‍රීති ගෝසාවන් නැති වෙනකොට පිය විප්‍රයෝග දුක්ඛ වගේ දුක්ඛයන් එන්නේ. ඉතින් අපිට හිතෙන්නේ නැහැ අපිට පේන්නේ අපි මේ රූප ශබ්ද ගන්ධ කියලා මේවට කැමති වෙනවා කියන දුකට කැමති වෙනවා නේද කියලා. දුක කියන එක මේ අරමුණ වලින් වෙන් කරන්න බෑ අරමුණ දුක් වලින් වෙන් කරන්න බෑ කියලා අපි දන්නේ. ඒ නිසා කලගැටිය වගේ යමකින්ද දුක යමකින්ද දුක එන්නේ ඒ දුකම යථාර්ථ වශයෙන් ගත්තම මේ දුකම හොයනවා අපේ දුකටම තණ්හා කරනවා එක්පසායතන 6ට හම්බ වෙච්ච අරමුණු තුලයි අපි හැම දිනාගේම ජීවිතවල යම්තා හිතන්න පුළුවන් යම්තා දුක් දුන්නක් තියෙනවා යම්තා ප්‍රවේදගත දුක්ඛයක් තියෙනවා මේ ස්පර්ශ ආයතන 6 එන අරමුණු තුල අපි ආපහු හැම දිනම හොයන්නේ කැමති වෙන්නේ මොකටද ওই ස්පර්ශ ආයතන හය අරමුණුමයි. පණ ගැටියට දුක ආවේ පහනෙන් ආපෝය කැමති වෙන්නේ පහනට. එතකොට දුක්කම විඳින්මින් දුකටම තණ්හා කරන අපේ ජීවිතය දිහා දැකලා අනේ මේ ලෝකය බොහොම අසරණයි අහිංසකයි දුක නැති කරන හැටි දන්නේ දුක නැති කරගන්න කියන අදහසෙන් දුක වැඩි වෙන දුක ඇති වෙන විදිහටයි කටයුතු කරන්නේ අර පළඟිටිය වගේ මේ ලෝකයට සැබවින්ම දුක නැති කරගන්න මාවත කියලා දෙන්න ඕන කියන කරුණා අදහසින්මයි බෝසත් කාලින්දල කෙරුම් කිව්වේ පුරල සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවබෝධ වෙන මුකුත්ම කලේ නැහැ අපිට තියෙන ප්‍රශ්න ටිකට උත්තරේ වුණේ ඇත්තටම දුක කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා දුක කියන්නේ මොකද්ද කියනකොට ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා වචන ටිකක් එහෙම නෙමෙයි. ඒ ඉපදීම ලෙඩ වීම මහලු බවෙන් යුක්ත ධර්මතා මොනවද ඒව ඔක්කොම දුක කියලා දැක්කා. දුකට හේතුව මොකද්ද? ඒ ධර්මතාවය නැවත පුන පුනා හොයමින් මොනමුණා ප්‍රාර්ථනා කරමින් පවතින මානසික මට්ටම තණ්හාවයි කියලා දැක්කා. අවබෝධ කරගත්තා. දුක ප්‍රාර්ථනා කරන දුක හොයන තණ්හාව නැති වුණු දුක උපදවගන්නේ නැහැ කියලා දැක්කා. දැකලා මෙන්න මේ ක්‍රමයට කටයුතු කළොත් නම් දුක ඇති කරන හේතුව නැති කළා දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන කාරණාවත් හොයාගත්තා. දුක දුක ඇති වෙන හේතුව ඒ හේතුව නැති කිරීම දුක නිරුද්ධ වෙන හැටිත් ඒකට යන ප්‍රතිපදාවක් බුදුචන්වන්සේ පවාගෙන ලෝකෙට දේශනා කරනවා. නමුත් දේශනා කළාට ඒ අතරින් බොහෝම ටික දෙනයි බුදුරජාණන් වහන්සේගේ වචනය හරියට හොයලා උත්සාහවත්ව ජීවිතයට එකතු කරගන්න උත්සාහවත් වෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ ධර්ම වෙන එකක්, භාවනා වෙන එකක්, බුදුරජාණන්සේගේ දේශනා වෙන එකක්. අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ප්‍රශ්න ගැටලු ටික වෙන එකක් කියලා හිතන්නේ. ඒ හින්දා අපි වෙනම පැත්තක ඉඳන් අපි ණයතුරුස් වලින් බේරෙන්න කොහොමද දරුවව ඉස්කෝලේ යවන්න උගනගන්නේ කොහොමද? ඕවට වෙනම උත්තර ටිකක් හොයනවා. ඊට පස්සේ බණ දහම් ටික වෙනම ජීවිතේ පැත්තකින් කොනකින් එල්ලගෙන තියෙනවා. නමුත් තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ තියෙන මේ සත්‍යයන්ට ඇති වෙන මේ ප්‍රශ්න ටික තමයි මේ උත්තර හෙව්වේ. ඉතින් කෙනෙකුට පුළුවන් නම් ආරම්භයේදී පටන් ගන්නදී අපිට මේක පේන්නේ නමුත් මේ දුක් කරදර කම් කටුළු මැද්දේ හරි. මේ ධහම යෙදෙන්න විශ්වාසයක් තබලා හොඳට ධහම අහලා ඒක සිතේ ධාරණය කරගෙන ඒ කියන විදිහට පිළිපදින්න පුළුවන් නම් මරණයෙන් පස්සේ නෙමෙයි ඕගොල්ලන් මේ ජීවිතයේ තියෙන මේ ප්‍රශ්න ටිකමයි විසඳෙන්නේ. මේ ජීවිතයේ තියෙන මේ ගැටලු ටිකමයි විසඳෙන්නේ. ආයි මරණයෙන් පස්සේ දුක්ඛ නිරෝධයකට බණ කිව්වේ නෑ බුදුරජාණන් වහන්සේ. මේ ජීවිතයේ මේ දැන් ඒ කියන්නේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන විශ්වාස කියන්න පුළුවන්ද? එහෙම එකක් අපිට ඕනේද? කවුද දන්නේ ඔක ලැබෙයිද නැද්ද කියලා? නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය ගැන නෙමෙයි. එහෙම විමුක්තියක් නම් අපවත් විශ්වාස කරන්නේ. එහෙම වුණොත් මේ ශාසනයේ බහැර ශාසනික අතර වෙනසක් තියෙයිද? නෑ හැමෝම කියනවානේ මරණයෙන් පස්සේ ආවර්තනට යනවා ගියාම ඕගොල්ලන්ට සැනසෙල්ල ලැබෙනවා. හැබැයි ඉන්න වෙලාවේදී දුක් විඳින්න වෙනවා. ඉතින් මේ ශාසනය එහෙම නැහැ දුක තියෙන වෙලාවේ දුක නැති කරන්න පුළුවන්. දුක් විඳින කෙනාට දුකෙන් මිදීම ඕනේ. ඒ නිසා මේ ආර්ය ශ්‍රැංක මාර්ගික සම්දිච්චකෝ මෙලොවම විපාක දෙන. අකාලිකෝ කල නොවේවා විපාක දෙන. ඒ පස්සේ මෙහෙ එන්න ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන් වගේ ಗುಣ ටිකකින් යුක්ත ධර්මයක්. ඉතින් ඒ ගැන විශ්වාසය තබාගෙන අනන්ත සංසාරේ පටන් මේ දක්වාම හෙව සැනසෙල්ල නොලැබුණත් අද දවසේ හෙව මේ ධර්මය අවබෝධ නොතේ සැනසෙල්ල ලැබෙනවා කියන නෝන ඇති කරගෙන ඒ අපේ නිවීමේ අපේ නිදීම හදාගන්න උපායක් හැටියට හැමදෙනාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මම අද දවසේදී මේ පින්වත්තුන්ට ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සංයුක්ත නිකායේ පළවෙනි කාණ්ඩයේ තියෙන රෝහිතස සූත්‍රය. මේ සූත්‍රය මේක පෙරත් මම දේශනා කරලා තියෙනවා. හැබැයි ඒට වඩා ගොඩක් වෙනස් විදියකටයි අද මේ සූත්‍රය දේශනා කරන්නේ. එදා එක වැරදි අද එක හරි හින්දා නෙමෙයි. එකම ධර්මයකට අර්ථය නොයෙක් විදිහට දෙන්නට පුළුවන්. එදා වුණ දේශනා කරෝ පරියාය මතම තේරෙනවා කියලා ගැඹුරු වැඩි කියලා. හැබැයි ඒක ටිකක් සරල කරලා තේරෙන විදිහට ජීවිතයට යොදා ගන්න පුළුවන් ක්‍රමයකට පින්වත් හොඳයි කියලා මට හිතුණා. එදා මම බොහෝ සෙයින් නාම ධර්මයන් මුල් කරගෙන ඒ භෝගිතත් සූත්‍රය දේශනා කළේ. ආධ්‍යාත්මික පැත්ත ගවේෂණය කරමින් නමුත් අද මම මේ සූත්‍ර දේශනා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත නිසා අපිට හම් වෙලා තියෙන ජීවත් වෙන බාහිර ලෝකය ගැන අවධානය යොමු වෙන විදිහට. ඒ නිසා මේ සූත්‍රය මොකදින් ශ්‍රවණය කරන්න ඕගලන්ට ලොකු අර්ථයක් ලබා ගන්න පුළුවන් වෙයි. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා දවසක රෝහිතස්ස කියලා දෙවි කෙනෙක් රාත්‍රී කාලේ ජේතවනාරාමයේ බබළුවාගෙන ඇවිල්ලා තථාගතයන් වහන්සේ ළඟට තථාගතයන් වහන්සේට වන්දනා කරලා එකත් පසක හිටියා. එකත් පසක ඉන්නකොට දේවපුත්‍රෝ භගවන්තං ඒතතෝච ඒ දේවපුත්‍රයා භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම ප්‍රකාශ කළා යත් නොකෝ බන්තේ න ඡායති න චීයති න මියති න ඡවති න උපජ්ජති සක්ඛානකෝ සුබන්තේ ගමනේන ලෝකසාන්තෝ අන්තකාතෝ ඒ దేవතාව අහනවා වහන්ස භාගතුන් වහන්සේ යම් තැනකට ගියොත් නෝපදීද ඒ වගේම මහලු බවටපත් නොවේද ඒ වගේම මැරෙන්නේ නැද්ද ඒ වගේම චුත වීමක් නැද්ද හට ගැනීමක් නැද්ද එතකොට ඉපදීමක් නැති මහලු බවක් නැති මරණයක් නැති චුත වීමක් නැති නැවත හට ගැනීමක් නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන්ද යම් තැනකට ගියාම යම් ලෝකයේ කෙලවරකට කෙලවරකට ගියාම න ජායති න ජීයති න මියති න චවති න උපජ්ජති ඉපදීමක් නැති මහලු බවක් නැති මරණයක් නැති චුත වීමක් නැති හට ගැනීමක් නැති ලෝකයේ කෙලවරට ලෝකස අන්ත අන්තෝ ඛාතු එතකොට ලෝකයේ කෙලවරක් කරන්නට පුළුවන් කියලා අහනවා එතකොට පාගමනෙන් ගිහිල්ලා ලෝකයේ කෙලවරක් කරන්න පුළුවන්ද පාගමෙන් ලෝකයේ කෙලවරකට යන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ මේ බෝධිසත්ව කියන දෙවියා සරපා. එවෙලාවේදී යත්තකෝ ආවසෝන ජායතින ජීයතින මියතින චවතින උපජ්ජති නාහන්තං ගමයින ලෝකසාන්තං ඥාති යොදත්තබ්බෝ ගත්තේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවත්නේ රෝහිතස්සේනි යම් තැනක නෝපදීද යම් තැනක මහලු නොවේද නොමැරේද චුත නොවේද හට නොගනේද ඉබඳු ලෝකයේ කෙලවරකට පාගමනෙන් යා හැකි පාගමනෙන් ගිහිල්ලා ඉබඳු ලෝකයේ කෙලවරක් දත හැකි පැමිණිය හැකි කියලා මම නොකියමි එහෙම පුළුවන් කමක් නැහැ. දෙවිය ඇහුවා ඉපදීම මරණය මාළු බව නැති ලෝකෙ කෙලවරකට පාගමන යන්න පුළුවන්ද? ඒක ඒ කෙලවර දැනගන්න පාගමන කියලා දැනගන්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් යන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් කියලා මම කියන්නේ. එහෙම බෑ. එහෙම කිව්වහම මේ රෝහලක තියෙන දෙයක් කියනවා. භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ අද්භූතයි. එන්නේ වහන්සේ යම් භාග්‍යතුන් වහන්සේ මෙහෙම වචනයක් කියනවා නම් පැවැත්ම යම් තැනක නූපදීද නොදිගාත නොමේද චුත නොවේද හට නොගනේද ඒ ලෝකයේ කෙලවර පාගමනින් දත හැකිය දැක්ක හැකිය පැමිණිය හැකියයි මම නොකියමි යන මෙය භාගතුන් වහන්සේ විසින් මැනවීම වදාරන ඒ බවිසත් කියනවා ඒකාන්තයෙන් අද්භූතයි ඒකාන්තයෙන් ආශ්චර්යයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා රත්නේ භවිතාසයෙන් කාගමනින් යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හත ගැනීම නැති ඒ ලෝකේ කුලවරත පාගමනින් යන්න පුළුවන් හෝ ඒක දැනගන්න හෝ දැකගන්න හෝ බෑ කියලා යම් වචනයක් කියයි නම් මෙන්න මේ කියමන ඒකාන්තෙන් අද්භූතයි ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ මම පෙර වුණා කියන දැන් මේ රොස්ටර් කියලා කියන මම පෙර සිද්ධියක් කියනවා. ඒ මම බෝධ පුත්‍ර වූ එරදී ඇති අහසේ යන රෝහිතස් නම් තවසේ මේ මේට පෙර යා රෝහිතස් කියලා අහසේ යන්න පුළුවන් එරදී තියෙන රෝහිතස් කියලා ශාපකයේ කියලා හිටියා. වහන්සේ ඒ මට මනාව පුරුදු පුහුණු කළ දුමාය කරන පුරුදු පුහුණු කළ ශිල්පයේ දුමාය සැහැල්ලු ඊතලයකින් සැහැල්ලු ඊතලයකින් යුද්ධ ඒ ඊතලයේ වේගයට බඳු වේගයක මට යන්න පුළුවන්කම තිබුණා. ඒ මට මොහොතේ පෙරදිග ඉන්නේ ඉඳලා පැසිලිටි කියන්නේ මොහොතේ නැගෙනහිර කෙළවර ඉඳලා බටහිර කෙළවරට පාගමනය කියන්නේ එක අඩියක් මොහොතේ නැගෙනහිර ඉවුරේ තියලා ඊගාවරි බටහිර ඉවුරේ කියන්න බලන්න පුළුවන්කම තිබුණා. ඒ මොහොත තරණය කරන්න එක අඩියයි කියන්න ඕනේ. එතකොට ඒ තරම් එර්ධියක් මට තිබුණා. මහා සමුද්‍රයට කොච්චර පළලද ඒ මොහොතේ මෙහා කෙරවල ඉඳලා එහා කෙරවලට ආයි කියන්නේ එක අඩියක් මේ කෙරවල කියලා එහා අඩිය එක කෙරවල තියන්න පුළුවන්. එච්චර ජල්පයක් තිබුණා. ඒ මත ආ නිබඳු ආසාවක් උපන්නා. නිබඳු ආසාවක් උපන්නා. මොකද යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත්ත වීම හතකණේම නැති ලෝකේ කෙලවරකට යන්න ඕනේ කියලා අදහසක් ගන්න. එහෙම ගියා. ඒ මම නිබඳුයාවෙන් යුක්ත වූයෙන් නිබඳු පදවීතිහාරයෙන් යුක්ත වූයෙන් සියවතක් ආයත්තෙන් සියවතක් ජීවත් වෙන සුළු වූයෙන් කනබුන බුධින රස විඳින වේලාවන් හැර මල මුත්‍ර පාන කරන වේලාවන් හැර මෙතන උදාහරණ වේලාව නැහැර සියවසක් ගමන් කොට ලෝ කෙලවරකට නොපෙනෙන අතරමඟ වීම කල්පී කළේ. එහෙම යන්න ගිහිල්ලා එයා මොකද කරන්නේ? කන බොන වෙලාවක්, වැසිකිලි චකිකල් කරන වෙලාවක්, දස්සට පෙන වෙලාවක් හැර අනිත් හැම වෙලාවකම ගමන් කරලා ඇත්තම වේගයෙන්. අවුරුදු 100ක් ගමන් කරලා නමුත් ලෝකේ කෙලවර කරගන්න බැරුව අතරමඟදීම කලුරිය කළා. ඉතින් ඒ නිසා මෙයාට අත්දැකීමක් තියෙන හින්දා තමයි මෙයා අద్భుත යාත්‍යදීයි බුදුරජාණන් වහන්සේ කියනවා පාගමනේ ලෝකේ කෙලවරකට ගිහිලා දුක් කෙලවර කරන්න බෑ කියලා ඒක මොනතරම් ඇත්තද කියලා මෙයා අර ප්‍රතිපෝසා කළා මොකද මෙයාට අත්දැකීමක් තියෙනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ඒකාන්තින් ආශ්චර්යයක් අද්භූතයක් ලෝකේ පාගමෙන් ලෝකේ කෙලවරකට ගිහිල්ලා ඉපදීම මාළු බව මරණය චිත්ත වීම හට ගැනීම නැති ලෝකේ කෙලවරකට යන්න පුළුවන් දැනගන්න පුළුවන් දකින්න පුළුවන් පාගමෙන් ගිහිල්ලා කියලා මම කියන්නේ කියන මේ වචනේ බොහොම ආශ්චර්ය අද්භූතයි කියලා මෙයා කෝපිවා ඒ වෙලාවේදී සහගතුනාති දේශනා කරනවා එවත්නි මම ලෝකයේ කෙලවරකට නොපැමිණ දුක් කෙලවර කිරීමක්ද නොකිය. ඊට බුදුරජාණන් දේශනා කරනවා නමුත් ලෝකයේ කෙලවරකට ගිහිල්ලා මිසක ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. වැඩිද මම සංඥා සහිත මනස සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහිම ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ ගාමී සත්‍යතාවපන. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මම ලෝකයේ කෙලවරකට නොකොස් දුක් කෙලවර කිදීමුත් කියන්නේ හැබැයි සංඥා සහිත මනස සහිත මේ භවයක් වුණ ශරීරය තුලම ලෝකයක් ලෝක ඇතිවීමත් ලෝක නැතිවීමත් නැති කරන ප්‍රතිපදාවක් පනවන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැනුවා. කිසි කලක ආගමනින් ගිහිලා ලෝකයේ කෙලවරකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ලෝ කෙලවරකට නොපැමිණ දුකෙන් මිදීමකුත් නැහැ. කියලා දේශනා කළා. එතකොට යම් කිසි කෙනෙක් මේ ලෝකයේ කෙලවරකට ගියොත් එහෙම ලෝ දන්නා වූ මහ නුවණකි ලෝ කෙලවරට ගිය වැස නිම වූ බඹසර ඇති සියලු පව සිඳලු ඒ පුද්ගල තෙමේ ලෝ කෙලවර දෙන නිරෝධීන පරලෝන පතයි එතකොට රහතන් වහන්සේගේ ಗುಣ ටිකක් කියනවා යම් කෙනෙක් ලෝකෙ කෙලවරට ගියාම භ්‍රමචර්යාව වැස නිම වුණා මේ ලෝකයේම ලෝකේ කෙලවරට ගිහිල්ලා ඉබඳු කරන පරලෝක ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා රහතන් වහන්සේ නමකට මානසික ස්වභාවය පෙන්වනවා. එතකොට මම මේ සූත්‍රයේ මතක් කළේ ගෝවිතාසත්න දෙවියා භාග්‍යතුන් වහන්සේ සරත්න ජේතවනාරාමයේ ඉන්න කාලේදී බෝධිසත්ව කියලා දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ඇහුවා යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා ඒ කෙලවර දකින්න හෝ දැනගන්න හෝ යන්න පුළුවන්ද කියලා. භාගතුන් වහන්සේ දේශනා කරන රෝහිතසමම කිසි වෙලාවක යම් තැනක ඉපදීම මහලු බව මරණය චුත වීම හට ගැනීම නැති ඒ ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා දැක්ක හැකි දැනගත්ත හැකි ගිය හැකි කියලා කියන්නේ එපාර රෝහිතස් කියන දිව්‍යකුව එක ඒකාන්තයෙන් ආචාර්යයි අද්භූතයි භාග්‍යවත් සිහින් කියන කතාව මම මේට පෙර රෝහිතස් කියන දිව්‍යෙක් සිටියා එතකොට ඉතා සියුම් ඊතල වේගයකට වඩා වේගයක් මට තිබුණා ඊතලයේ දිගාම යන වේගයකට වඩා වේගයක් ඒ මට මොහොතේ මෙහා කෙරවලේ කාර්යයක් පිළිගාවලිය ආතරවලේ කියන්න පුළුවන් තරම් ජවීතු තිබුණා ඒ මම පාගමනේ ගියා ලෝකේ කෙලවරක් හොයන්න කියලා කන බොන වෙලාවල් වැසිකිලි ටෙස්ට් කරන වෙලාවල් ටිකක් නිදා ගන්න වෙලාවල් හැරෙන්න. ආ එබඳු ජවයෙන් නිබඳු පදවිතියෙන් අධික වීමෙන් යුක්ත මම අවුරුදු 100ක් පුරාවටම ගියා කෙලවරක් වයන්. ඒ මම ලෝකේ කෙලවරක් කරගන්න බැරුවම අතරමඟදීම කලුරිය කළා. ඒ හින්දා භාගතුන් වහන්සේ ලෝකේ කෙලවරකට පාරගමනේ යන්න බැහැ කියලා කියන මේ කතාවේ ඒකාන්තයෙන් අද්භූතය ආශ්චර්යයක සැබවින්ම කියන්නක් කියලා රවිතස්ස දෙවියා ඒක අනුමෝදන් වුණා පිළිගත්තා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නමුත් රෝහිතස්ස ලෝකයේ කෙලවරකට නොගොස් කවදාවත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ. හැබැයි පාරගමනෙන් ගිහිල්ලා ලෝකේ කෙලවරක් කරන්න බෑ. නමුත් දුක් කෙලවර කරන්න පුළුවන් කමකුත් නැහැ ලෝකේ කෙලවරකට නොගොස්. ලෝකේ කෙලවර සංඥා සහිත මනස සහිත මේ අපේ බඹයක් වගේ ශරීරයෙන් හැදෙනම ලෝකයක් පනවන්නේ. ලෝක ඇතිවීමක් පනවන්නේ. ලෝක නැතිවීමක් පනවන්නේ. ලෝක නැති කරන ප්‍රතිපදාවක් පනවනවා. කියලා බුදුරජාණන් වහන්සේ ලෝකයක් ලෝක ඇතිවීමක් ලෝක නැතිවීමක් නැති කරන ප්‍රතිපදාවක් පනවන්නේ කියලා කියනවා. එතකොට ලෝකී කෙලවරට ගියා වෙන්නේ මොකක්ද යම්කිසි කෙනෙකුට සංඥා සහිත මනස සහිත මේ බබ්බයක් පමණ ශරීරය තුළින්ම ලෝකෙ දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ දැක්ම කෙනෙකුට තියෙනවා නම් එයා ලෝකෙ කෙලවරට ගිය කෙනෙක්. ඒ කියන්නේ ලෝකය කියන එක මේ බම්බයක් වන ශරීරයෙන්ම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට බම්බයක් වන ශරීරයෙන් රූපය දකින්නවා කියලා කිව්වේ ලෝකේ කෙලවර කියලා හම්බෙන්නේ මොකද්ද? ඇහැ ලෝකේ කෙලවර, රූපේ ලෝකේ කෙලවර, චක්කු විඥානේ කන ලෝකේ කෙලවර, සබ්දේ ලෝකේ කෙලවර, සෝත විඥානේ ලෝකේ කෙලවර. එන මේ ටික තමයි ලෝකේ කෙලවර. එතකොට කොහොමද ලෝකේ කෙලවර අපි බම්බයක් වන ශරීරයෙන් දකින්නේ? දැන් අපිට ඇහෙනම් බම්බයක් මොන ශරීරයට අයිති කියලා හිතෙනවා. හිතත් බම්බයක් මොන ශරීරයට අයිති කියලා හිතෙනවා කියනවා. නේ? ඇහැට පෙනෙන රූප කොහොමද බම්බයක් මොන ශරීරයට අයිති දැන් දැක්කනේ ලෝකේ කියන එක බම්බයක් මොන ශරීරයෙන්ම දකින්න ඕනේ. නේද? එතකොට කන නම් ඔන්න බඹයක් වුණ ශරීරයට ඇති. සෝත විඥානය බඹයක් වුණ ශරීරයට ඇති. සද්දේ කොහොමද බඹයක් වුණ ශරීරයට ඇති හරියට මේ ඔක්කොම ටික බඹයක් වුණ ශරීරයට ඇති කියලා දැක්කොත් ඒ ලෝකේ හට ගැනීමත් බඹයක් වුණ ශරීරයට ඇති කියලා දැක්කොත් තමයි ඒ හේතුව නැති කළොත් මේ බඹයක් වුණ ශරීරය තුළ තියෙන ලෝක නිරෝධය දැක්කොත් මෙන්න මෙයා ලෝකෙ කෙලවට ගිය කෙනා වෙනවා. අපි පොඩ්ඩක් බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට කෙටියෙන් ගත්තාම ඇහැ ලෝක කෙලවරයි, රූප ලෝක කෙලවරයි, කන ලෝක කෙලවරයි, ශබ්ද ලෝක කෙලවරයි කියන එක අයිති වෙන්නේ. මෙන්න මේකයි ඒ කාරණාවේ අර්ථය. අපි මෙහෙම කිව්වොත් අපි සත්‍ය පුද්ගලය තමන් කියලා කතා කරන මේ ජීවිතය දිහා බලනද මෙතන ප්‍රධාන වශයෙන් තියෙනවා රූප ධර්මය සහ නාම ධර්මය කියලා දෙකක්. එතකොට මෞපියන්ගේ දේ තහත්ව නිසා කනගුණ ආහාරය නිසා මේ රූපය හැදිලා තියෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම සංහා කියන හේතුන්ගෙන් දැනෙන්නේ චිත්ත නැත්නම් විඥානය. එතකොට මේ චිත්ත නැත්නම් විඥානය අපි හිතාගෙන ඉන්න මේ ස්ත්‍රී පුරුෂ ස්වභාවයෙන් හඳුනන්න පුළුවන් සුදු සුදු කළු උස මහත් රූපයක් ඇතුළු කරගෙන නෙමෙයි මේ හිත පවතින්නේ. මේ හිත පවතින්නේ කනබුන ආහාරයෙන් හැදුණු පතලි ආපෝ තේජෝ වායුකන සතර මහා ධාතු ඇසුරු කරගෙන මහා භූත රූපය ඇසුරු කරගෙනයි මේ හිත පවතින්නේ. එතකොට කනබුන ආහාරයෙන් හැදුණු ඒ මහ භූත රූපය අසුරු කරගෙන පවතින මේ සිතේ තියෙන gati ටිකට gati ටිකට මහ භූත රූපයෙන් හැඩවිලා තමයි ප්‍රසාද ටිකක් හැදලා තියෙනවා මහ භූත රූපේම ඔපයක් හැදලා තියෙනවා සිතේ තියෙන gati ටිකට ඒ නිසා තමයි ඒ හිතේ තියෙන gati ටික නිසා තමයි මේ සුදුයි කළුයි උසයි මහතයි එච්චේ පුරුෂයෙක් කියලා කියන්න ගොනොන් gati ටික හැදලා තියෙන මහ භූත ටිකෙන් විද්‍යමාන හිතේ තියෙන gati ටික නිසා. ඕගලන්ට ඒක තේරෙන මට්ටමට මම එදා කිව්වා මතක් කළා. අපි ඒක ඒක මොකද තේරෙන gatiයට ඒ කියන්නේ නැරිච්ච විඥානයේ නිරුද්ධ වෙච්ච මලමිනියක ඔන්න ගිහින් මේ ශරීරය උබල බලන්න කියලා. සම්පූර්ණ මේ ඉදිරින් තියෙන මේසේ උපනවා වගේ සම්පූර්ණ ගල්ගෙඩියක් වගේ. චුට්ටක්වත් මේ මෙදින මට පිළිටු ගතියක් නැහැ. එතකොට මහ භූත රූපේ මේ වගේ එදෙන මේකට කියනවා කාය මුදිතා රූපේ කියලා. මෘදු බව, කාය මෘදු බව. මේ කාය මුදිතා රූපේ කියන එක කායේ මෘදු බව කියන එක ඇතුළත තියෙන හිත, කාය අතුරු කරගෙන පවතින හිත නිසායි. ඒ වගේ මරිච්ච මිනිහක විඥානය නිරුද්ධ වෙච්ච රූපක මේ අතපය නමන්ද ටික අරින්ට එනම මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසායි මේ නමන්න පුළුවන් කම තියෙනවා කියන කම්මඤ්ඤතා රූපේ කියලා. ඒක පිළිගන්නේ. ඔය වගේම මහ භූත රූපී ස්ත්‍රියක් කියලා පෙන්වන්න පුළුවන් පුරුෂයෙක් කියලා මේ රූපෙ පෙන්වන්න පුළුවන් මේ gati ටික මේ රූපී ස්ත්‍රිය පුරුෂයෙක් නෙමෙයි හිතේ තියෙන gati ටිකට කනගුණ ආහාරය මෙහෙම හැඩවත් වෙලා තියෙනවා හිතේ තියෙන කර්ම gati ටිකටයි මේ චක්කු ප්‍රසාද සෝත ප්‍රසාද කියලා කනේ උපය ඇහි උපය ඇහැ කියන එක කන කියන එක නාසය කියන එක ඇදිලා තියෙන්නේ හිතේ තියෙන gati ටික නිසායි. මෙහෙමම නැත්තම් අපි මම කියලා හිතන විදිහේ දෙඩි පිටින් මිනිහෙක් මනුස්සයෙක් රූපයක් කියන කියනවා නෙමෙයි. සතර මහා ධාතු රූපේ මේ විදිහට උනේ හිතේ තියෙන gati ටික නිසායි. එතකොට මේ ඇහැ හැදෙන්න කන බොන ආහාරයෙන් හැදුණු මෞඛ්‍යංගේ දේ ධාතුවේ මුල් ආරම්භ වෙච්ච ඒ රූපේ රූප කලාප පෝෂණය විල වැදෙන්න හේතුන නැවත නැවත කනබුන ආහාරය. කනබුන ආහාරයෙන් රූපකත්වයට උදව් වෙනකොට ඒ කය ඇසුරු කරගෙන පවතින අවිද්‍යා කර්ම තණ්හා කියන හේතුන් පැමිණ සිට ඒ ආහාරයෙන් හැදුණු රූපය ඇසුරු කරගෙන පවතිනකොට හිත මේ රූපේ බැඳිලා රූපේ හිතේ බැඳුනහම මේ දෙන්නගෙම gati ටික නිසා උදව් වෙන මේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද වගේ ප්‍රසාද ටික හැදිලා තියෙනවා. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියලා ආධ්‍යාත්මික හේතු ටික ඔක්කොම ආයතන ටික හැදිලා තියෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු හතරේ හේතු හතරේ එතකොට මේක කිමුල ඇති ටිකක් හිතන්න රූපෙට දෙමෝපියන්ට කවදාවත් ඇහැ කන දිවනාසය ශරීරයේ තියෙන රූප එහෙම් පිටින් දෙන්න බෑ එහෙම හදන්න පුළුවන්කම තියෙන දෙමව්පියන්ට කොයි අම්මා තාත්තද කැමති අතපය නැති ඇත් නැති දරුවෝ හදන්නේ. නමුත් එහෙම වෙන්නේ දෙමව්පියන්ට ඕන විදිහට හදන්න බෑ. ඇස් ඇතු උපදින්න කන් ඇතු උපදින්න අතපය ඇතු උපදිනවා කියන ක්‍රමත මේ සිතේ තියෙන කර්මජ ගතිය සම්පූර්ණ බලපාලා තියෙනවා. හිතේ කර්ම ගතිය තිබුණොත් තමයි මහ භූතයන්ගේ එහෙම රූපයක් හැදෙන්නේ. සසරේදී කරලා තියෙන අකුසල කර්මයක් අපිට ඇස් නොපෙනෙන්න ඕන කියලා හිතේ ඇහැ කියන චක්කු ඉන්ද්‍රිය නැත්තම් මහ භූතයන්ගේ මේ ප්‍රසාදේ නැහැ. මහ භූත රූප කියන අනෙක් රූපෙට දෙන්න පුළුවන් හිතේ ඒ කර්ම ගතිය නැත්නම් මේ ප්‍රසාද රූපේ නැහැ. කන නැත්තම් අහන්න තියෙන හේතුව නැත්තම් අකුසල නම් කන නැහැ. අනිත් රූප ටික තියෙන්න පුළුවන්. එතකොට මේ විදිහට කර්ම ගති ටික කන බොන ආහාරය උදව් වල තමයි මේ ප්‍රසාද ටික හැදිලා තියෙන්නේ. ඔන්න දැන් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදුනහම ඔන්න දැන් බම්බයක් පමණ ශරීරය කියලා අපි කිච්චිල සත්‍යය කියලා හිතන කෝපය ඇතිවෙනවා. ඊට පස්සේ අපිට හිතෙන්නේ ඒ කර්මයට හැදිච්ච නැත්නම් අපි ගාව තියෙන ඇහෙන් බාහිර තියෙන රූප දකින්නවා කියලානේ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත තමයි මේ ඇහෙන් බලනකොට බාහිර තියෙන්නේ අවකාශ ධාතු අවුරාගෙන සියුම් සියුම් රූප කලාප. එහෙම තියෙන තැනක මේ ඇහින් බලන කොටයි මේ විදිය හැඩසටහනක් හැදිලා තියෙන්නේ. මේ කනෙන් අහන කොටයි ශබ්දය කියන්නේ රූපය හැදිලා අපිට පෙනෙන්නේ. එතකොට ඔකට මම අර උපමාවක් කිව්වා. අපි රතු පාට කණ්ණාඩිය දාගෙන බාහිර දිහා බැලුවා. ඔයගලන්ට බාහිර රතු පාට රූපයක් පේනවා නම් බාහිර රූපේ රතු පාටට පේන රතු පාට රූපය ඇති උනේ මොකක් හින්දාද? කියලා අහුවොත් ඔයගලන්ට කියන්න වෙන කණ්ණාඩිය කියලා නේ. එතකොට බාහිර රතු පාට වෙන්න හේතුවක් තිබුණාද? ඒ වගේ ඔයගලන්ට මෙහෙම රූප පෙනෙනවා නම් ඒකට හේතුව කියන්නේ වෙන්නේ ඇහැ කියලා. ඇහැ නැත්තම් ඔයගොල්ලෝ රූප දන්නේ නැහැ. අපිට හිතෙන්න පුළුවන් ඇහැ තියෙනවා. ඇහැ නැහැ නමුත් රූප තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. දැන් මම කිව්වා ඇහැ නැත්තම් අපේ රූප ගැන අත්දැකීමක් නැහැ රූප පේන්නේ නැහැ. එතකොට අපිට හිතෙන්න පුළුවන් හරියට අපිට ඇහැ නැති හින්දා රූප පේන්නේ නම් රූප නැතුව නෙමෙයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් රූප නැතුව සියුම බලු රූප නැතුව නෙවෙයිනේ කියලා හරි ඕගලන්ට තරක කරන රූපය ගැන අත්දැකීම ලැබිලා තියෙන්නේ නෑ ඈරෙන් බලමු රූපය කරා. එහෙම නැත්නම් ඕගලන්ට තරක කරන්නවත් අත්දැකීමක් නෑ. එතකොට එක එකක් ඊගාව එක තමයි මේ බාහිර රූපයක් උපන්දන්න පුළුවන්කම තියෙන ඇහැට. මම ඔකට කියන්නේ වැලි කැට ටිකක් තියෙන තැනක වැලි ගොඩක් පේන්නේ මේ ඇහෙන් බලන එක. එතකොට මම තව උපමාවක් මතක් කළා. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා පිළිකාවක් හැදලා. දෙහෙත් කළා මේ උගුරේ අර කරන්ට් එක අල්ලලා දැන් තුවාලය හොඳයි. නමුත් ඒ බෙහෙත් කළාට පස්සේ මේ කරන්ට් එක ඇල්ලුවාම දැන් දිගේ තියෙන ස්නායු ඔක්කොම පිච්චිලා. රස දැනෙන්නේ නැහැ. ඉතින් ලුණු කෝප්පයක් බත් එකට දැක්කම ප්‍රශ්නයක්. කොහොමද කොළසකෝණිය කොටල බත් එකට දැම්මොත් ප්‍රශ්නයක් නැහැ. ඒකට මම කිව්වේ දැන් එකම කෑම අපි කනකොට අපිට රස දැනෙනවා. ඒ ස්වාමීන් රස දැනෙන්නේ නැහැ. දැන් බාහිර තියෙන රසය දැනෙනවා නම් අපි කාටද දැනෙන්න ඕනේ? දැන් බලන්න අර ස්වාමීන් වහන්සේ රස නිසා විඳින සැප දුක් විඳිනවද? ඒකට හේතුව මොකක්ද? ජීව නැහැ. ජීව කියන ඒ ප්‍රසාද ගතිය ඇතිවෙන්න තියෙන හේතු ටික නෑ අපි මේ ඉස්සාවේ ටික ඇති වෙනවා. එතකොට දැන් හොඳට බලන්න දිවේ ප්‍රසාදය නැති හින්දා නැත්තම් රස කියන එකක් දැනෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට සුදුසුද දිව මත නැහැ. නමුත් රස තියෙනවා කියලා තරම් කරන්න පුළුවන්. තමන්ගේ තැනින් හැමදේලාම ලෝකෙමයි ඉන්නේ. අනිත් අයගේ රසයෙන් තමන්ට දැනෙනවා. තමන්ට රසයක් නැත්තම් සැපසුත් වෙන්නේ එතකොට රස කියන එක තමන්ට එකතිලයි තියෙන්නේ. තමයි කියන්නේ දිව නිසායි රස උපදලා තියෙන්නේ. යම් කලකදී අපිට පුළුවන්කම ලැබුණොත් ඇහැට පෙනෙන රූපය කියලා කියන්නේ වර්ණ සතහන් මාත්‍රයක් වර්ණ සතහන් කියලා කියනකොට අර මම කියන වතුරට වැටුනහම පෙනෙන ඡායා රූපේ යම් බඳුද එබඳු මට්ටමේ රූපයක් විතරයි අපිට පෙනෙන්නේ දැන් වතුර වතුර භාජනයක් තියෙනකොට වතුර භාජනයට ළඟපාත තියෙන ගහක් හරි ගොඩනැගිල්ලක හරි ඡායාවක් වැටලා තිබුණොත් ඒ ඡායාව අපිට බලන්න පුළුවන්. නමුත් අල්ලන්න බෑ. ඒ ඡායාව ඔසවලගත්ත හැකි. හැබැයි ඔසවලා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. ඒ තමයි වතුර භාජනෙත් එක්ක. කවදාවත් එතකොට අපි ඔසවලා තියෙන්නේ ඡායාව පතිත වෙලා තියෙන මහ භූත රූපයේ සෙලවීම කරලා තියෙනවා මිසක ඡායා රූපෙට මුක් කරන්න බෑ. නේද? ඒ වගේ ඒ වතුර මත ඡායා රූපේ පතිත වෙලා තියෙනවා වගේ මේ පෙනෙනදී මහ භූත පඨවි ධාතුව මත පතිත වෙලා තියෙනවා. පෙනෙනදී පෙනෙනවා විතරයි අල්ලන්න බෑ. අල්ලන්න ගියොත් වතුරේ අතහැරෙනවා වගේ පඨවි ධාතුවයි හැදෙන්නේ. මේ පේන දේ ළඟට එනවා වගේ අපිට පේන්නේ පේන දේ එක්ක තියෙන මහ භූත ටික ළඟට එන නිසා. පේන දේ ඈත් වෙනවා වගේ පේන්නේ පේන දේ එක්ක තියෙන මහ භූතයන්ගේ චලනය නිසා. පේන දේ දුරස් කරන්න හෝ ළඟට ගන්න හෝ පුළුවන් කමක් නැහැ. එතකොට යම් දවසකදී ඕගොල්ලන්ට ඇහැට පෙනෙන රූපය බාහිර එකක් වර්ණ සතහන් මාත්‍රයක් ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන් හැදුණු ඇහෙන් උපද්දලා පෙන්වපු එකක්. ඇහැ අහකට ගන්නකොටම පේන දේ නැති වෙනවා කියලා පෙනෙන මට්ටමක් ආවොත් මෙන්න මේකට කියනවා ලෝක කියලා කියනවා. ඔබ තමයි ලෝකය. එදාට ඕගලන්ට අම් වෙන්නේ ලෝකේ භවයක් වුණ තරයේ. කියන ලෝකයක් හම්බ වෙනව නෙමෙයි ලෝකේ උපන්තවාගෙන පරිහරණය කරනවා කියන මට්ටමකට වෙන්නේ. එතකොට කනට ශබ්දයක් ඇහුනොත් ශබ්දේ මහ භූතයන් උපාදාය රූපයක් බාහිර එකක් කන නිසා ශබ්දයේ කියන රූපේ උපද්දලා දෙන්නේ කන නැති වෙනකොටම ශබ්දය නැති වෙනවා කියන තැනකින් ඔයගලන්ට ශබ්ද රූපෙට හේතුව තමන්ව බලා ගන්න පුළුවන් වෙනවා කොහොම ඕමත්තම දකින්න පුළුවන් ඕ ඒ තමයි ලෝක කෙලවරකට ගියේ. රසක් දැනෙනකොට රස කියලා කියන්නේ මහ භූතයන්ගේ අර ඡායාවට වැටෙන මට්ටමේ රූප පසක තියාගෙන ඕවට තමයි උපාදාය රූප කියන්නේ. උපාදාය රූපය එක බාහිර එකක් දිව නිසයි රස කියන එක හැදිලා තියෙනවා. The talk was broken into two parts for the convenience of listening. You listen to the part one of the talk. Click the next track to listen to the remainder of this talk.